මට ආලෝකයක් පහළ වුණා. ඒක සිද්ධ වුණේ අහවල් කාශ්‍යප බුදුහාමුදුරනේ කාලේ ඕන්න මෙහෙම කියලා පටන් අරගත්තාම කොහේ යනවද මොනවා කියනවද කියලා ඒ අහගෙන ඉන්න කෙනාට මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙතනදී හොඳට තේරුම් ගන්න ඕනේ භාවනා ශේෂ්ත්‍රය කියලා කියන්නේ මෙන්න මේ වීරියේ තියෙන මේ නෙක්ඛම්ම දාස දෙවෙනිම අවස්ථාවයි. එතෙන්දී පැහැදිලිවම අපි තේරුම් ගත යුත්තේ මොකද්ද? Taman මේ කරන භාවනා නැත්තම් මේ භාවනාවට නංගනවා කියලා කියන්නේ මොකද්ද කියලා දාන්නවාද? යෝගාවචරයේ ක්‍රියාපහ කාර්යභාරය මොකද්ද? ඒක Taman කලේ කොහොමද කියන එක තමයි ඒ කර්මස්ථාන සුද්ධ කරන වෙලාව කමඨානක් දෙන ගුරුරෙක් හම්බෙච්චාම කරගන්න තියෙන ලොකුම සේවය. එහෙම කියන්නේ නැතුව වෙන කොච්චර විස්තර කතා කරත් ඒකෙන් තේරෙන්නේ මේ වීර්ය යොදන වීර්ය හපියට එල්ලෙට ගිහිල්ලා නැහැ. ඒ වගේම ඒකයි වටිනාදී කියලා තේරුම් අරගෙනත් නැහැ. ඉතින් ඒක නිසා මොනවා හරි හිතලා අනිච්චන් දුක්ඛං අනත්තං කියලා හිතනවා. නැත්නම් මට ආලෝක පහළ වේවා කියලා හිතෙනවා. එතකොට වෙන්නේ එක්කෝ මේ වීරිය හරියට අරමුණට විහිද වීමේ තියෙන සූර්ය කාර්ය සූර්ය භාවය, කර්මන්‍ය භාවය, කාර්යක්ෂම භාවය නැති නිසා එක්කෝ ප්‍රතිඵල නොදී කම්මැලි වෙලා හේ බාලා පසුබාන. එහෙම නැත්නම් අරමුණ කොහෙදෝ කල්පනා කරනවා මම මේ ඉඳගෙන කොහොමද මම නිවන් දකින්නේ මම කොහොමද ධානයක් ලබන්නේ ආදි වශයෙන් අදි දැඩි වැරගෙනක් කටයුතු කරන නිසා මෙතනදී පළවෙනි මට්ටමේ වීර්යචෛසිකයට වඩා අධික වීර්යය යොදන්නේ නැතුව ලීන වීර්යයකට අහු වෙන්නේ නැතුව අරමුණට හිත යොදවනවා කියනකොට ලොකු සතියක් ලොකු සම්පජාඤ්ඤයක් මෙතනට අවශ්‍ය කරනවා ඒකයි ආතාපි සම්පජානෝ සතිමා කියලා කියන්නේ මේ මැද මට්ටමේ සමාධියක් ඇති කිරීම සඳහා යොදවන වීර්ය කවදාකවත් සීමාව ඉක්මවල කරලත් බෑ අවශ්‍ය සීමාවට නැත්තම් කෙරෙන්නේ නැහැ. ඒක නිසා හරියට දැනගන්න ඕනේ විතක්කේ කියන චෛතසිකයේ වශයෙන්මුත් මේක උගන්වන වෙලාවක් තියෙනවා. Taman ගත්ත අරමුණට හිත නැවත නැවතත් නැංවීමේ ශක්තිය තමයි මෙතනදී වීර්ය කියලා කියන්නේ. ආන්නේ වීර්ය ඇති කරගන්න යෝගාවචරයට ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි පරියංකේ ඉඳලා හොඳට සක්මන් කරලා හිත කර්මණ්‍ය කරගන්න. වාඩි වුණාට පස්සේ මූල කර්මස්ථානට හිත සම්්‍යක් විදියට යහපත් විදියට බස ගන්න පුළුවන් නම් ඒ අරමුණේ හිත පිට නොයන් පිණිස අරමුණේම හිත පැවැත්වීම පිණිස මෙනෙහි කිරීම දිගට පවත්වමින් බොහෝ වේලා නැත්නම් බොහෝ වාර ගණන් අරමුණේ පැවැත්වීම තමයි කරන් තියෙන්නේ. මේක කරනවා නම් අනිවාර්යයෙන්ම ඉස්සිස්සල්ලාම ඒ යෝගාවචරයම Taman තුල සද්ධාව පහළ වෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. මං කරන දේ හරි. මං කරන දේ පිළිබඳ Taman ඇදහිල්ලක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ ඇදහිල්ල එනකොටම හරියට ගණන් පත්‍රයකට උත්තර දෙන්න අපි ඉඳගෙන පළවෙනි ගාන හැදුවා නම් හරි ගියා නම් අපිට අනිවාර්යයෙන්ම උනන්දුවක් ඇති වෙනවා ඊගාව ගානක් බලන්න. අන්නේ වගේ අරමුණට හිතේ වීම කියන මේ භාවනාවේ අයන්න අයන්න. හරිනම් එතකොටම හිතේ ඇති වෙන මේ ඇදහිල්ල ගතිය නිසා නැවතත් අර වීරිය දිදුලන මට්ටමට හේබාන්නේ නැති මට්ටමට තව තවත් උනන්දු ඇති වෙනවා. ඒ උනන්දුව පැහැදිලිවම සතියට ආධාරකයි. සතිය කියලා කියන්නේ ගත්ත අරමුණ එක සැරයක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතරක් නෙමෙයි අඛණ්ඩව සතියක් ඇති කරන්න මෙන්න මේ වීර්ය අනිවාර්යයෙන්ම තම තුලින්ම විශ්වාසය ඇති වෙන්න ඕනේ. මෙන්න මේ විශ්වාසය නැත්තම් මේ අරමුණකට හිත යෙදුවෙමින් අරමුණට හිත ගියා නම් එතන නීවරණ නැහැ. එහෙමනම් ඒ අරමුණේ මේ ඇතුල් වෙන වාර මේ පිට වෙන වාර කියලා විෂද භාවය වැඩි වෙනවා. පිම්බීම හැකිලිම කරන කෙනෙක් නම් නීවරණ නැතුව අරමුණට වීරිය අනුව හිත එනේ කරන හිත ගියා නම් මේ පිම්බෙන වාරය කියලා හැකිලෙන වාරයෙන් හොඳට වෙන් කරලා පෙන්නන. මේ හැකිලෙන පිම්බෙන වාරය මේ හැකිලෙන වාරය මේ හැකිලෙන වාරය මේ පිම්බෙන වාරයෙන් කියලා ඒතර පිම්බෙන වෙලාවේ හැකිලෙනවා කියලා මෙනෙහි කරන තරම් කලකොල වෙන්නේ. හැකින වෙලාව හැකින බව දාන්න. මේන මේ දේ වෙනකොට ඒ යෝගාවචරණ මේ සතිය පිහිටවන කියලා කියන්නේ මොකද්ද? සද්ධාව කියලා කියන්නේ මොකද්ද? ආදි වශයෙන් මේ ධර්මයේ සරුවචනංශ අවුරුදු 2500කට කලින් දේශනා කරපු දේ ඩිංග ඩිංග ඩිංග නික අත්දැකීමට අහු වෙන්න පටන් ගන්නවා. මේක කවදාකවත් කළු ලෑල්ලක ඇඳලා චිත්‍රකින් පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි සද්ධාව කියන්නේ මොකක්ද කියලා. විශේෂයෙන්ම අපිට අර ප්‍රසාද සද්ධාව නම් ඔන්න බුදු පිළිමයක් ළඟට ගියාම පිරිසක් එකතු වෙලා සූත්‍ර සජ්ජායනා කරනකොට එනවා. නමුත් මේ අරමුණ අදහනවා. අරමුණටම මෙනෙහි කරමින් අපි යනවා. මේකයි සමාජය කියලා එන සද්ධාවේ දෙවෙනි චෛත්‍යකේ නැත්තම් මේ ඕකප්පන ප්‍රදේශයේ නැත්තම් මේ වීර්යයේ පග්ගහිය මේ පරිපූර්ණ වීර්යය එන්නේ ඉස්සලා එන මේ වීර්ය ස්වභාවය තීරෙන්න පටන් අර ගන්නකොට තමයි යෝගාවචර මේ ධර්ම කොටස ටික ටික ටික ටික තීරෙන්න පටන් ගන්න. ආන්න එහෙම තීරෙන්න පටන් අරගත්තට පස්සේ ඒ පුද්ගලයාට කල්පනා ඥානයක්වත් පැටනවා මම සීලක පිළිහිටපු නිසා තමයි මේ විදිහට මේ සූක්ෂම දෙයකට හිත යොදා ගන්න පුළුවන් උනේ මේක දිගට පවත්වන්න නම් මම දිගටම ඇති වෙලා තියෙන කෙලෙස් නැති කරගන්නත් ඕනේ මත්තර කෙලෙස් නැති වීම පිණිස හිත කය සිත කය වචන දෙක තහවුරු කරගන්නත් ඕනේ කියනකොට මේ පුද්ගලයා තුළ ඉස්සිස්සල්ලාම වතාවට වගේ ඇතුළතින් මේ පවට බය ගතිය සහ පවට ලැජ්ජාව කියන හිරියෝතප්ප දෙක මහර වෙන්න පටන් ගන්නවා. මේක කවදාකවත් කෙනෙකුට පවරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ශ්‍රද්ධාව, විරිය, සතිය ආදී ධර්ම පහළ වෙනකොට තමයි ඇතුළත හිතේ කර්මන්‍ය භාවය වැඩිවීම නිසා තමයි ඉස්සෙල්ලාමේ සුඛ ධර්ම හිතේ පහළ වෙන්න පටන් ගන්නෙ. ඒ පුද්ගලයාට හැබැයි එතකොට අපි අර ගිය පාරක් කතා කරා වගේ තමන්ගේ වැරදි වඩ වඩා පේන්න පටන් ගන්නවා. Taman තුලින් වර්ධින හැටි මේ අරමුණක හිත පවත්වා ගන්න බැරි තරම් මගේ හිත රාග අරමුණු සහිතයි, ද්වේෂ අරමුණු සහිතයි, නිදිමත සහිතයි. හිත චංචල කම්පන ගති සහිත තියෙනවා. තැක තියෙනවා ආදි වශයෙන් මේ පුංචි පුංචි දේවල් තේරෙන්න තේරෙන්න තේරෙන්න තේරෙන්න Tamanට මේ පව කෙරෙහි ඇති බය සහ පව කෙරෙහි ඇති ලැජ්ජාව ඒ මොකද පරියංකයට ගියාට පස්සේ කලින් කරපු වැරද්දක කුකුස් පහළ වෙන්න පටන් ගත්තා. හිත දෙස් දෙන ගතිය පහළ වෙන්න පටන් ගත්තොත් මොනම නාතට කිව්වත් හරියන්නේ නැහැ. ඒක වද දීලම තමයි නතර කරන්නේ. ඒකට මේ බුදුම පඬිස්සාංශ කියනවා නිකන් උදාහරණයක් වශයෙන් ගන්නේ කියලා භාවනා කරන්න ඉස්සලා සක්මන් කරනවා වෙනුවට විනාඩි 5ක් විතර කයිවාරුවක් ගන්නදී කියනවා. ගිහිල්ලා වාඩි වෙන්නේ කියලා කියනවා. අඩු ගාණ විනාඩි 10ක් අර කයිවාරුව රිපීට් වෙනවා. ඒකට තේරෙනවා විනාඩි 5ක් ඒ කයිවාර නැත්නම් සම්පප්පලාව කියන්නේ. සම්පප්පලාව කෙරුවට පස්සේ විනාඩි 5ක්. ඒකේ ප්‍රතිරාව විනාඩි 10ක් තියදී මොන තරම් වීර්යය කෙරුවත් ඒක සම්පූර්ණ වැඩක් නැති වැඩක්. කළ යුත්තනම් අපි මේ ගෞරවයක් වශයෙන් භාවනා කරන්න ඉස්සෙල්ලා ඒකට පේවීම කරන්න ඕන. නොකර ඉන්න දැනගන්න ඕනේ මේක. එහෙම නැතුව කරලා සුද්ධ කරනවායි කියන එක බොහොම අමාරුයි. එතකොට තමයි යෝගාවචරයට අර බයලජ්‍ය දෙක පහළ වෙන්න පටන් අරගන්නේ. පවට බය සහ පවට ලැජ්ජාව කියන එක. ඉතින් මේ පවට බය සහ පවට ලැජ්ජාව කියන එක සමහර විටක ස්වයන්ති ස්වයං විවේචනය අධික වුණොත් ඒ යෝගාවචරයට නින්දන වෙන ගතිය එනවා. එහෙම නැත්නම් අර පුංචි සිද්ධියකටත් මුණ දී ගන්න බැරි ගති පහළ වෙනවා. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ අර සූක්ෂම විදිහට නැත්නම් කායික වාචසික දුස්චරිත නැතිව නෙවෙයි මේ පරිඋත් ทาน මට්ටමේ කෙලස් කැපීමක් නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ මේ වීතික්‍රම මට්ටමේ කෙලස් කැපීමක් සිදු වෙන්නේ ඒ නිසා මේ වෙලාවේදී බොහෝම සියුම් සමතුලිතතාවයක් රැකගෙන යන්න ඕනේ ඕනෑමට වැඩිය මෙව්ව කල්පනා කරලා හිත වික්ෂිප්ත කරගන්නත් නරකයි සත්‍ය සමා විශේෂයෙන්ම වීරිය සතිය දෙක වැඩෙන්න පටන් අරගත්තා මේ වගේ බොහෝම සියුම් බොහෝම සංවේදී තත්ත්ව පහළ වෙන්න පටන් අරගන්නවා ඒකයි බුදුරජාණන් වහන්සේ අර සතිපට්ඨාන සූත්‍රය ආනාපානේ දේශනා කරන්න කලින් රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා අරඤ්‍යගතෝ වා කියලා කියන්නේ එවැනි පරිසරයක් තිබුණොත් යොදන වීර්ය ඵලදායීත්වය වැඩි වෙනවා. පරිසරයේ වැරදිලා කොච්චර වීර්ය කරත් විශේෂයෙන්ම මේ නෙක්ඛම්ම ධාතුවේදී සත්‍යය කරුණු ටික නොසලසී කොච්චර වීර්ය කරත් හරියන්නේ නැහැ. සමහර වෙලාවල් වලට මේ පොත්පත්වල සඳහන් කරනවා අරියත් ඵල සමාපත්තිය ලැබිලා තිබුණා. ඒ සම ලබාගත් අරියත් ඵල සමාපත්තියට නැවත සමවැදීම පවා මේ වගේ දේවල් වලින් බාධා වෙන්න පුළුවන් කියලා. එක දවසක් ඒ කැලේම වාසය කරපු රහතන් වහන්සේ නමක් බොහෝමත්ම විවේකීව ගත කරලා තියෙනවා. උන්වහන්සේ පින්ඳ පාත කරන්න ගිහිල්ලා ටිකක් වෙලා ගිහිල්ලා එනකොට දැකලා තියෙනවා මේ කැලේට දර කඩන්න ආපු පොඩි අම්මලත් එක්ක පොඩි දඩුවෝ අර තමන්ගේ ආවාසය සම්පූර්ණයෙන්ම තේන්දවල ඇදලා බැදලා දාලා ඒක විනාශ කරලා මිදුලෙත් එක්ක කලකොල කරලා කොල ගැටි කඩා දාලා නාස්ති කරලා ගිහිල්ලා. ඒ ශාන්ති ඒක නරක කරගත්තේ නැහැ. එහෙම ගිහිල්ලා අර බින්ද වාසයෙන් පස්සේ හොඳ සක්මනක් නෙහිද්ද වෙන්නේ. දාන ගණ්ඩත් ආ වෙලා කියලා ඉතින් මේ භාවනා ශාලාව තමන්ගේ කුටිය ඇතුළට ගිහිල්ලා අදිෂ්ඨාන කරලා තියෙනවා මම මේ ලබාපු අරියත් බල සමාපත්තිය මට ලැබේවයි කියලා. ඒක හරියට මේ අපි ෆ්‍රිජ් එකේ තිබ්බ කෑමක් ගෙනලා පස්සේ ෆ්‍රිජ් එක ඇරලා කෑමක් ගන්නවා වගේ වැඩක්. ඒ තරම් මේක Tamanne විශ්වාසයි. නමුත් මේ ශාංශ බැලුවොත් මොන්නම තාලකින්වත් එන්නේ නැතුළු මේ. අර කියපු සමාධිය එන්නේ නැහැ. ඊට පස්සේ කෙරුවේ මොකද්ද? සීලය ආවර්ජනය කළ බැලුවා. මම ඉතින් මේ මොකක් හරි පැටලලා ඉල්ලන්නේ. රහතන් වහන්සේ නමක් වෙච්චම සීලය ආවර්ජනය කරන දෙයක් නැහැ. නමුත් උන්වහන්සේ දකිනවා මේ වාරිත්‍ර සීලයක් කියලා මේ Taman අතිගිත වත කියලා නැහැ. කුටි ආමදලා සුද්ධ කරලා නෙමෙයි වාඩි උනේ. ඒ නිසා බහිද්ධ වස්තු අවුලයි. ඒක හොඳට දැක්ක ගණන් ගන්න තු තමයි කියලා වාඩි උනේ. ඒ ඇති. අර එන සමාජයේ එන්ද ඒ ඇති. එතකොට මේ පුද්ගලයාට තේරෙන්න පටන් ගන්න මේක ඇති කරගත්තට පස්සේ මේක දිගට නඩත්තු කරන එක ලේසි අයාලේ ගිහිල්ලා මේක අවුල්පාස වුණොත් බාහිර වස්තු හෝ සීලයට සම්බන්ධ කොටසක කවදාකවත් සමාජයක් එන්නේ. ඒක නිසා මේ සමාධියට එන්න සුදුසු පරිසරයේ යම්ම චිත්තක්ෂණයක ලැබුණා නම් ඒක හිතා ගන්න ඕනේ ඉතාමත් දුර්ලභ ක්ෂණයක් මට මේ ලැබිලා තියෙන්නේ. එන මොකද්ද? අරමුණට හිත ගියා. මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය කියලා තේරුණා. එහෙනම් හිතා ගන්න ඕනේ මේක ඉතාමත් දුර්ලභ අවස්ථාවක් අඬලා හරි යාප්පු වෙලා හරි බැගෑ වෙලා හරි සතිය යොදවලා හරි වීර්යය යොදවයි. ඊගාව චිත්තක්ෂණෙත් මට ආනාපානෙ වැටේවා කියලා අර ගත්ත ගැම්ම, ගත්ත Java ඉදිරියට ගෙන යාම තමයි මෙතන මේ කියන වීර්යවන්තකම. එහෙම නැතු වැරදුනාට පස්සේ අඬලවත් එහෙම නැතුව මට කාය දුස්චරිත තිබුණත් වචී දුස්චරිත තිබුණත් මට පුළුවන් මේ සමාධිය ගන්න පුළුවන් කියනවනම් ඒක කවදාකවත් සද්ධර්මයේ අවබෝධයක් නෙවෙයි. ඒව ඔක්කොම ගැම්ම මත ධෛර්යමත් තමයි මේ වීර්යචෛසික ක්‍රියාත්මක වෙන්නේ. මේ වීර්යචෛසිකේ මත අරමුණේ විනාඩි 2 3 4 ඉඳ ගියාට පස්සේ තමයි ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අරගන්නේ මේ ආරස්සාවේ තියෙන වටිනාකම. භව භවට ඇති බය සහ භවට ඇති ලැජ්ජාව. ආනේ ධර්ම දෙක මතුනාට පස්සේ ඒ පුද්ගලයා නිතරම සැලකිලිමත් වෙනවා. වරද්දලා හදනවට වැඩිය හොඳයි නොවැරදීම කටයුතු කරන්න. ඉතින් මේක ඉතාමත්ම සූක්ෂම ක්‍රියාත්මක වෙන්න නිසා සමහරු මේ වීර්යචෛසික උනත් වරදොල තේරුම් ගන්න ඕනට වැඩිය අධික වීර්ය කරන්න හදනවා. එතකොටත් අද හිත වික්ෂිප්ත භාවයට යනවා. වීර්ය නොකර ඉඳලා <clears throat> නිකම්ම නිකන් ඉඳලත් බෑ. ඒ නිසා ඒකට අවශ්‍ය කරන වීර්ය ප්‍රදේශය අපිට ගන්න තියෙන අර <clears throat> පොළවෙන් උඩට උස්සගත්ත මේ ශටලය ඒ සමාන ආකාරයෙන් පවත්වාගෙන යන්න ඒක තුල සමතුලිතතාවය ගෙනියන්න වගේ මේ සමාධි අවස්ථාවේදී වීර්ය හොඳ සම මට්ටමක පවතිනවා. ආන ඒක පිළිබඳව නොදැනුවත් වුණොත් බොහෝ දෙනා සීලේ අඩුපාඩුකම් තියේදී පරියංගයට ගිහිල්ලා අල්ලි අවුලකටපත් වෙනවා. සීල අඩුපාඩුකම් කියලා කියන්නේ අපි ළඟ තියෙන වත්පිළිවෙත් ටිකක් වගකීම් ටිකක් තියෙනවා යුතුයකම් ටිකක් තියෙනවා ඒ යුතුයකම් පැහැර හැරලා කොච්චර සමාධියද ගියත් පළවෙනි විනාඩිය දෙකේ හරියන්නත් පුළුවන් ඊට පස්සේ ආයෙ කරේ නිසා හොඳම වැඩේ තමයි හැමදාම ආධුනික හිතක් ඇති කරගන්න. හැමදාම අපි ධර්මයට ගෞරව කරලා මේ වීරිය කියන එක මොනම වෙලාවකවත් බහා තබන්න බෑ. හැම චිත්තක්ෂණයකම අරමුණට හිත ගියානම් ඒ අරමුණට ප්‍රේම කිරීම, ඒ අරමුණ ඇදහිීම, ඒ අරමුණ සාදරව අත්දැකීම තමයි නීවර දුරු කිරීමේ ක්‍රමය. ඒක බොහෝම වටින දෙයක් විදිහට සලකලා දිගින් දිගට දිගින් දිගට අරමුණේ විස්තර බලනවා නම් ඒකාන්තයෙන්ම හිත මතුවෙන මතුවෙන අරමුණේ සමාධිගත වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා කණික චිත්ත ඒකාග්‍රතාව කියලා. කණික චිත්ත ඒකාග්‍රතාති කනමත්තක්ඨිතිකෝ සමාධි. සෝපි ආරම්මනේ ඒකාකාරේන නිරන්තරම් පවත්තමානෝ පටිපක්ඛේන අනබිභූතෝ චිත්තං අප්පිතෝ විය නිච්චලන්ට අපේති කියලා මේක ලියවිලා තියෙන්නේ බුද්ධ වචනේත් නෙවෙයි අටුවාවෙත් නෙවෙයි ටීකාවක සඳහන් කරලා තියෙනවා අරමුණ විපස්සනා අරමුණක් වුණත් අරමුණ සමාධි අරමුණක් වුණත් Taman කලින් යෝජනා ඉදිරි කරගත්ත මේ අරමුණට නැවත නැවතත් හිත වැටෙනවා නම් ආරම්මනේ ඒකාකාරයෙන් නිරන්තරම් ඒ අරමුණටම නිරන්තරයෙන් අතරමඟදී හිතවිලි සිත බාධා වේදනා බාධා නැතුව නිරන්තරයෙන් පවතිනවනම් පටිපක්ඛේන අනබිබුතෝ මේට විරුද්ධව පවතිනා වූ නීවරණ ධර්මයාගෙන් යටපත් උනේ නැත්තම් හරියට අර්පණා සමාධියක වගේ ඒ ඒ චිත්තක්ෂණයේ ක්ෂණික සමාධියක් එන්න පටන් ගන්නවා. මේක අපේ ජීවිතේ මොනම විශේෂකින්වත් පුරුදු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අනිවාර්යෙන් භාවනාවේදී කරන දෙයක්. ආන්නේ විදිහට විපස්සනාට බරව පය සක්මන් භාවනා ගත්තොත් වමේදී යම් ආකාරයකට සමාධිගත වෙනවද ඒ වමේ ක්‍රියාවලිය සම්පූර්ණම නැතලා දකුණු පායට යනකොටත් අර වගේම සමාධිය හිටිනවා. ඊට පස්සේ දකුණෙන් ගිහලා වමට ගියත් ආයෙ හිටිනවා. ආනේ විදිහට ඒ පණින පිම්මට වෙඩි කියනවා තියෙන තියෙන වෙඩිල්ල වදිනවා වාගේ මෙන්න මෙතෙන්ද කියනකොට තමයි අපිට මේ ධර්මයේ තියෙන මේ සාන්දෘෂ්ටික ගතිය හරියට එල්ලෙට කෙව්වෝ වැඩ කරොත් අනිවාර්යයෙන් මේ ධර්මයේ වළක්වන්න පුළුවන් බ්‍රහ්මයකවත් දෙවියෙක්වත් මාරයෙක්වත් මොනක්වත් නැහැ හැබැයි මේ සාධක ධර්ම අවුල නම් ඒක හදන්න පුළුවන් జగතෙක් ඇත්තෙත් නැහැ. මේ වීර්යසයිසිය ගැන ඉගෙනීමෙන් අපි කරන්නේ යමක පටලවිලක් තියෙනවා නම් කිසිම පැකිලීමක් නැතුව අපි ආපස්සට පියවරක් අරගෙන හුදුවට සලකලා බලන්න ඕන කොතනද පැටලලා තියෙන්නේ. පැටලෙන්න පුළුවන් ඕන තරම් පැටලෙන්න පුළුවන්. නමුත් මේ පටලවිල්ල Taman අවුලක් නොකර ගන්න නම් මේවා පිළිබඳ සාමාන්‍ය මූල ධර්ම දැනුම තියෙන්න ඕන. නිසා සමාධි භාවනා කරන සමත සමාධි හෝ විපස්සනා සමාධියට භාවනා කරන විශේෂයෙන්ම පරියන්ක භාවනා කරනකොට මේ වීර්ය චෛසිකයේ සමබර කිරීම අධික වීර්යට යන්නේ නැතුව අව වීර්යට යන්නේ නැතුව සමබර කිරීම පුරුද්දෙමයි එන්නේ. මේ වෙලාවට අපිට කියන්න පුළුවන් මෙහෙම ගියොත් මෙහෙම වෙනවා මෙහෙම ගියොත් මෙහෙම වෙනවායි කියලා. ඒ නිසා පුළුවන් තරම් මතක තියාගන්න සෑම වැරද්දක්ම අපිට මොකද්දෝ පාඩමක් උගන්වනවා. හැබැයි ඒකට කිපිලා ඒකට හැපිලා ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් පාඩම කරන්න බෑ. අපි සතිය මේ පීඩිය වැරදුනානේ. අපි සතියට බාර දෙනවා. දැන් මොකද වෙලා කියන්නේ කියලා පොඩ්ඩක් පරීක්ෂා කරන්න. ඒ නිසා වීර්ය අඩු වුණා නම් අරමුණ දක්වා හිත යන්නේ නැතුව අතරමඟ වැටිලා නිදිමත වෙලා කුසීත භාවයට හිත වැටෙනවා. උනට වැඩි දැඩිව අල්ල ගන්න ගියොත් අරමුණක් විදගෙන එහා පැත්තට ගිහිල්ලා අපිට අරමුණේ ස්වභාවික ලක්ෂණ දැක ගන්න ලැබෙන්නේ. ඒ නිසා මේ වීර්ය සමබර භාවයෙන් පවත්වාගෙන යන්න බොහෝ කල් වැය කරන්න ඕනේ. නමුත් මේ අතරමැද කාලයේදී අර මූලික ආරම්භක වීර්යයත් නතර කරලා සම්පූර්ණ අවුල් කරලා පටන් ගත්තොත් ආයෙ මුලක ඉඳලා පටන් ගන්නවා. ඒක තමයි ගෝකරට ආධුනික යෝගාචරණ සිද්ධ වෙන්නේ මේ වැඩ අඛණ්ඩව දිගට ගෙනියන්නේ. නිසා වෙලාවක හොඳ වීර්යවන්ත තත්වයකට සමාධිමන්ත සත්‍යවන්ත තත්වයකටපත් වෙනවා. ඊට පස්සේ අපි දන්නේ නැහැ එවැනි ඇති කරගත්ත මේ වීර්යයක් ඒ සතිය අඛණ්ඩව පැවැත්වීම සඳහා කුමන නෑදෑයෙක් කුමන යාළුවෙක් කුමන ආහාරයක් කුමන ඉරියව්වක් කුමන කතා පැවැත්මක් හොඳද කියලා. ඒ නිසා අපිට කරන්න වෙන මේ පරිේශණේ අපි ඇති නාස්ති වෙන ප්‍රභව මෙතිකයි කියලා නෑ. නමුත් අපි හිතන්න ඕනේ එහෙම හිතනකොට නම් අපිට හරි සංවේග පහළ වෙනවා. මේ විදිහට හොදෝද මඩේ දාන්න කොච්චර කල් යයිද කියලා. සමහරවිට බය හිතනවා කවදාවත් කෙලවර ගන්න බැරි වෙයි කියලා. නමුත් මතක තියාගන්න මේ තරමට හිත සංවේදී වුණේ හිතේ තියෙන බයලජ්‍ය දෙක නිසා සතිපට්ඨානේ පටන් ගන්න ඉස්සෙල්ලා අපි මේකටත් වැඩිය විශාල අන්ධකාරයක හිටියේ. මොනම දෙයක්වත් දන්නේ නැතුව. දැන් තමයි අපි තේරුම් අරගන්න පටන් ගත්තේ මෙච්චර වටන බුද්ධ සාසනයක් හම්බ වෙලා මෙච්චර වටන මනුසාත්ම වාග් හම්බ වෙලා අපි ආරද්ධ විදියේ ඉක්මවල දැන් මේ නෙක්ඛම්ම විදියට ඇවිල්ලා මේ කටයුතු කරනකොට අපි පොඩි දරුවෙක් ඉගෙන ඇවිදින්න ඉගෙන ගන්නකොට වැටෙනවටත් වැඩි වේගෙන් වැටෙනවා. වෙන මොකද කරන්නේ? ඔච්චරයි තියෙන ක්‍රමේ. මෙන්න මේ වැරද්ද අපි අභීතව දැනගෙන සන්තෝෂයෙන් මුණ දී ගත්තොත් විතරක් අනිවාර්යයෙන් මේ ඉක්ම මේ මට්ටම පණින්න පුළුවන්. මේක නිදර්ශනයක් වශයෙන් මම කලිමුත් මතක් කරන්න යෙදුනා. අපි බොහෝ විට මහු භාෂාවේ ඉගෙන ගන්න ඇඟටත් තේරෙන්නේ නැහැ. කොයි වෙලාවෙ ඉගෙන ගත්තද කියලා දෙයක් නැත්තේ නෑ. පුදුමාකාර විදිහට ඒක ඉබේම හරියනවා. නමුත් ඕනම කෙනෙක් කල්පනා කරන්න අපි දෙවෙනි භාෂාවට ගියාට පස්සේ අපි ආයෙත් පුංචි ළමෙක් වගේ අපිට මොනම විදියකින්වත් අර මව් භාෂාවෙන් ඇති වැඩක් නැහැ දෙවෙනි භාෂාවට. ඒකට සම්පූර්ණ මුලකේලා පටන් ගන්නවා. ඒ වගේ තමයි මේ මේ සමාධි භාවනාවට කියලා වැඩ කරන්න ගියාම අපි වැටෙන ප්‍රමාණය මෙච්චරයි කියලා නෑ. මෙච්චරම එකම ක්‍රමයයි තියෙන්නේ මේ හෝදෝද මඩේ දාන එක තමයි. ආන එතනදී වැටෙන පශ්චාත්තාප වුණොත් ඒක වීර්යවන්තකමක් නෙවෙයි. වැටුණත් නැගිටිමු, වැටි වැටි නැගිටිමු, නැග නැග යම දිනුනේ කියලා ඉස්සර තිබුණ සුනිල් සාන්ත මහත්තයගේ හින්දුවා. ආන එක තමයි යෝගාවචරය කියලා කියන්නේ. අපි අතරමැද භෝගී වෙන්න පටන් අරගත්තොත් අර යෝගී අවුරුදු 60ක් 70ක් කරපු එක ඉවරයි අර භෝගී වෙච්ච වෙලාවේ. නිසා සරුවචනාංශය සඳහන් කරනවා යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ හීන විරියෝ ඒකාහං ජීවිතං සියෝ විචේමාරබ් දල්ලං විරිය ආරම්භෝ කියලා අවුරුදු 100ක් අවි මේ කුසීතව හීන විරිය ඇතුව ගත කරනවට වැඩිය එක දවසක් අපිට පුළුවන් නම් අරමණ ලද වීරිය ඇතුව දල්ල පරාක්‍රමයෙන් කටයුතු කරන්න ඒක දවස වටිනයි කියන්නේ නමුත් මේක දවසේ නිකන් හම්බ වෙන්නේ ඒකට පුළුවන් තරම් අපිට මේ චිත්ත පීඩා දීලා උද්දච්ච බගති පෙන්ලා වැටෙනවා නේද? ඒ වගේම තමයි වෙලාවට වටකරන න්‍යාගුව පුදුමාකාර හරුප කතා කතා කරනවා. ඒ ඇත්තට වෙන්නේ තියෙන්නේ මේ සාමාන්‍ය පොළොවේ ඇවිත් ගන්නත් බැරුව මොකද්දෝ භාවනා කරන්න කියලා පිස්සුවක් හදාන කියනවා. ඉතින් ඒ නිසා අපි මෝඩකම කියලා කියන්නේ මේකට මම නොකියම බෑ මම මේ වෙලාවේ කියනවා භාවනා මධ්‍යස්ථාන මේ වන මම භාවනා මධ්‍යස්ථාන කියලා ගණන් ගන්නෑ භාවනා මධ්‍යස්ථාන කියන්නේ අපි පූර්ණ කාලිනේ යෙදිලා ඉන්නවයි කියලෝ පූර්ණ කාලේ යෙදිලා ඉන්නකොට අපේ අතින් භාවනා මොනවාරි වැරදුණයි කියලා හිතමු වැරදිච්ච ගමන් එතනින් විසා ප්‍රධාන වාචාලය අර තමයි අපි කියලා කියන්නේ ඌ දෙනවා හොඳ ලනුවක් ඒ මොකද අපි මේක භාවනාවේ තත්ත්වයක් දන්නේ නැහැ. මේක ජීවිත කර්මස්ථානාචාරවලට කියලා දන්නේ නැහැ. මොකද අර මනුස්සයා නිතරම කතාවට ලෑස්තිලා ඉන්නේ. ඉතින් අපි ඉස්ලාම් වැඩියට වාර්තා කරන්න ගිහිල්ලා අර වැඩියෙන්ම කතා කරන අඩුවෙන්ම වීර්යය තියෙන නපුරුම මනුස්සයා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ භාවනාදී ඕනම කෙනෙකුට ඕනම තැනක වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වැටෙන එකත් භාවනාවක් තමයි. ඒක අපි හරියට ධර්මානුකූල මම මෙන්න මේ භාවනාව මෙන්න මේ කර්මස්ථාන දෙහිතිය දාන හිටියා. මට මෙන්න මේ විදිහට වැටුණා ඒකේ ලස්සන වාර්තාවක් දෙන්න පුළුවන් නම් ඒ කර්මස්ථානාචාර වේද උගා කගේ කරනවා ඒක. නමුත් උගාක් වෙලාට ඒවා කතා කරන්නේ Taman තරම්වත් භාවනා නොකරන කතාවට වැඩි ඇත්තත් එක්ක යනවා. ඉතින් ඒකට වෙන්නේ මොකද්ද? මඩේ කකුල තිබ්බා වගේ ආයෙ ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනකොට මධ්‍යස්ථ වීර්යය කියනකොට ඔය සෑම දෙයකම ගුණයක් එන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි භාවනා පිළිබඳව මේ අර අපි කලින් කියාපු තාලෙට සංසාරේ බය දැකලා සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන කර්මස්ථානාචාර්යවරයෙක් නම් හැරෙනකොටම දානවා. මේ කතා කරන්නේ ඉන්නේ භාවනා කළ අත්දැකීම් සහිතවද එහෙම නැත්නම් භාවනා කරන වෙලාවෙදී කල්පනා කරකට ඉඳලාද කියන එක. පහුවෙනකොට ඒක Taman taman තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ වීර්යයට උපස්ථාන කරනකොට වීර්ය දියුණු කරගෙන යනකොට ඒකේ තියෙන සෑම අඩුපාඩුවක්ම අත්තරද්දක් මාර්ගයෙන් තමයි අපිට පේන්නේ. සෑම අත්තරද්දක්ම හොඳට නැවත සලකා බලනවා නම් අපිට ඒකේ පාඩමක් උගන්වනවා. ඒ නිසා මේ වීර්ය උත්සාහන ලක්ෂණ කියන ඔසවා තබන නැවැටෙන්න වැටෙන්න ඔසවා තබන ගතිය තමයි තියෙන්නේ. උපස්තම්බන රස. ඒක හරියට වැටෙන කේල් ගස් හදනකොට ඔය කඳුකර පළාත්වල කේල් කන වැටිගෙන එනකොට ඒක පල්ලෙහාට බර වෙනවා. ඒකෝට මොකද්ද කරන්නේ අපි ඒකට කුණ්‍යක් ගන්න. එහෙම නැත්නම් හරියට ගහ වැටිච්ච ගමන් පොඩි වෙන්නම කෙසෙල් කනමයි. ඒ නිසා අන්නේ වගේ තමයි වීර්ය හැම වෙලාවෙම අපිට ඒ වැටෙන්න හදනකොට කුණ්‍යක් ගහලා දෙනවා. එතකොට ඇති වෙන රසය වැටෙන ආකාරය පෙන්ලා දීලා තියෙන්නේ. හුඟක් වෙලාවට මේ චෛතසිකයක් ගැන කතා කරනකොට පොත්පත්වල පෙන්වන්නේ ඔය ලක්ෂණ පදවච්චපට්ඨාන පදට්ටාන ක්‍රමයේ. ඒ පදට්ටානේ පදට්ටානේ වශයෙන් වැටෙන්නේ කොහොමද? අසංසීදන රස, පසු නොබාන ගතිය. ආපසු හැරලා බලන්නේ නැහැ. ඉදිරියටමයි බලන්නේ. ආන්නේ ඉදිරියට බලන ගතියෙත්ම තමයි මේ විරියේ තියෙන වීරියවන්තකමත කියන වීරත්වය කියලා කියන්නේ. ඒ නිසා හැකි සංඥාවෙන්ම ඉදිරියට යන කෙනාට කරදරයක් ආපුවාම ඒකේ මැදදී අතහරින්න නැතුව දිගට පවත්තන්න නම් පැවැත්වුවොත් විශාල අර තමන්ගේ සාර්ථකත්වය ඇති වෙලා ලොකු ධෛර්යයක් ඇති වෙනවා. ඒක විශේෂයෙන්ම ඔය සීලෙදිත් නෙමෙයි ඔක තදින්ම බලපාන්නේ ඔය සමාධි භාවනාදී නෙක්ඛම්ම ධාතුවේදී ඒ නිසා Taman දැනගන්න ඕනේ බාධාවල් එනකොට අත නෑර අඛණ්ඩව භාවනා ගෙන යාමේ ශක්තිය තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒක තමයි අපි මෙතන වීරත්වය කියලා සඳහන් කරන්නේ. ආන්නේ වීරත්වයට යනකොට බාධා නැහැ විත්තම් හිටින්නේ. ඒ බාධා ආවත් පසු නොබලන්නේ නැතු ඉදිරියට යන ගැටි තමයි අපපටිවාණිකාවය කියලා කියනවා. හැරි පිටිපස්ස බලන්නේ. මේක සඳහා සඳහන් කරන්නේ මේ දෙයට ළඟ ඉඳගෙන ආසන්නෙම උදව් කරන්නේ මොකද්ද? අපි අර සංසාරේ බයම තමයි. සංසාරය පිළිබඳව විතර බයක් වැටහිලා තියෙනවා නම් අපි දන්නවා මේක අතහැරියොත් වැටෙන්නේ කබලෙන් ලිපට වගේ තවත් කාම ලෝකයකට. නැත්තම් කාම ආසාවට. ඊට වැඩිය හොඳයි මේ මූල කර්මස්ථානයේ ගත කරන්නේ කියලා සංසාර බය පදනම්ගෙන. එහෙම නැත්තම් විරිය ආරම්භ වස්තු පදනම් කරගන්න. මේ විරිය ආරම්භ වස්තු බුදුහාමුදුරන්ගේ පුදුමාකාර ලස්සන ඉදිරිපත් කිරීමක්. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන මේ කරුණු හතරක්. ඒ කරුණු හතරදී කම්මැලියා කම්මැලිකමට මේක හේතුවක් කරගන්නවා. වීර්යවන්තයා වීර්යවන්තකමට මේක හේතුවක් කරගන්නවා. අපිට ලෙඩක් ඇති වුණා නම් කම්මැලි හිතාගෙන ලෙඩ වෙච්ච වෙලාවේ භාවනා කරන්න බෑ කියලා ඒ ලෙඩේ භාවනා නොකරන්න හේතුවක් කරගන්න. මොකද වීර්යවන්තයා මම මේ ලෙඩ වුණා නිසා ලෙඩ වුණොත් මට වෙනද කාර්යසහන කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම අද වැඩියෙන් භාවනා කරන්න ඕනේ කියලා ලෙඩ වෙන්න ඉස්සෙල්ලාම වීර්යයට හේතු කරගන්නව ඇති වෙන ලෙඩේ. ලෙඩෙන් සනීප වුණානේ. සනීප වෙච්ච ගමන්ම වහාම අර අඩුපාඩු කපාගෙන මේ අඩුපාඩු වෙච්චව සම්පූර්ණ කරගෙන වීරියවන්ත වෙන්න උත්සාහයක් කරනවා. ඔව් කම්මැලි කෙනා දැන් ලෙඩ වෙලා සනීප වෙන ගමන් ආයෙ ළඟ ගොත් මහන්සියුනොත් ආයෙ ලෙඩ වෙයි කියලා අරක කුසීතකම තම හොයාගන්නවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරයෙන් මේ එන බාධකය සාධකයක් වඩටපත් කරගන්නකොට ඒ කුසීත වස්තු නෙවේ වෙන්නේ විරි ආරම්භ වස්තු. අපි ගමනක් යන්න තියනවා කියනකොටත් එහෙමයි. ගමන කල් නැතුවම අපි දැනගන්න ඕනේ ගමනේදී කරන්න බැරි නිසා වැඩියෙන් තමයි ඒ සතිය පිහිටීම ආදී වීර්ය කිරීමේ වැඩ කරන්නේ. ගමනෙන් පස්සේ ඒ වීර්යයට හේතු කරගන්නවා මිසක් ගමන හේතු කරගෙන භාවනා නොකර ඉන්නවනේ ඒක කුසීත වස්තුවක් වෙනවා. ඒ වගේම තමයි ඒ බඩගින්නක් ඇති වෙනකොට බඩගින්නට කලින් සහ බඩගින්නට පස්සේ. ඒක භාවනාවට හේතුවක් කරගන්නවා නම් නැත්නම් භාවනාදී කොහොමද බඩගින්න දකින්නේ කියන එක දැක ගන්න පුළුවන් වෙනවා නම් විරි ආරම්භ වස්තුවක් වෙනවා. ඒ වගේම තමයි මේ සීතල උෂ්ණ දෙක සඳහන් කරලා තියෙන්නේ. අධික සීතලෙත් බෑ කියලා සමහරු නිකන් වෙනවා. අධික උෂ්ණෙත් බෑ කියලා. නමුත් වීර්ය කරන කෙනාට එන්නේ එන්නේ එන්නේ ඒ කාලගුණ තත්ත්වයට තෙදී උනත් මේ භාවනා කිරීමේ ශක්තිය වැඩෙනවා. ඒක නිසා මේ විරි ආරම්භ වස්තු එන ඕනම දෙයක් වීර්යයට හරවා ගැනීමේ ශක්තිය තියෙනවනම් අපිට පුළුවන් වෙනවා බඩගින්නේදී ආනාපානෙ කොහොමද? බඩ පිරුණාම කොහොමද? තම ගමනක් යන ඉස්සර වෙලා මේක භාවනා කරනකොට කොහොමද? ගමනකින් පස්සේ කොහොමද? ලෙඩ වෙන්න ඉස්සෙල්ලා කොහොමද? ලෙඩ වුණාට පස්සේ කොහොමද? සීතලේදී කොහොමද? උෂ්ණේදී කොහොමද කියලා ආනාපානේ හැම ඉරියව්වකම දැක්ගත්තොත් තමයි මේක පිරිච්ච ශක්තියක් පාටපත් වෙන්නේ. මෙන්න මෙහෙම ඒ සමත කොටස මේ ගොඩාක් විස්තර සහිත කොටසක්. නමුත් අර වීර්ය කියන සයිසිකේ කතාව නිම කරන්න ඕන නිසා අපි මෙතනින් පොඩ්ඩක් අපි යන්න ගියොත් එහෙම වීර්ය අවසාන කොට තමයි මේ පරිපූර්ණ විදිය කියලා කියන්නේ වැඩේ සම්පූර්ණ කරන විදිය ඒක හරියට අර වටේ කරකැවි කරකැවි තියෙන රොකට් එක ෂටල් එක හන්ද දිහාවට යොමු කරන එක වගේ බොහොම පුංචි රොකට් එකක් ඕනේ කරන්නේ ඊට පස්සේ කිසියම් ගුරුත්වාකර්ෂණ සම්පූර්ණ අඩු වෙලා ටික දුරක් ගිය ගමන් ඒක හඳේ ආකර්ෂණයට අහු වෙච්චාම ඉබේම හඳ දිහාට ඇදෙන ගතියක් තියෙනවා ඒ වගේ තමයි අපි ගත්ත පිංජේ මහැකිලිම ආනාපානේ සම්පූර්ණ ඒක කී කරු වෙනකන් ගෙවෙනකන් ආනාපානෙ දිගේම යන්න පුළුවන් වුණොත් එක්කෝ අපේ හිත උපචාර සමාධියෙන් කියලා අර්පණා සමාධිය කියලා සමත ධානයක් හෝ ලබනවා එහෙනම් විපස්සනා මට්ටමේ ඒකට ගියා නම් ඒ පුද්ගලයා මේ ආනාපානය කියන සැකිල්ල නැත්නම් ආනාපානය කියන සතහන ආකාර වලින් ඉක්මවලා ඒ ආනාපානය තුළ තියෙන කම්පන චංචල ගති වගේ ධාතු මනසිකාර්යයට ගියාන භාවනා ඉබේම සිදු වෙන්න පටන් ගන්නවා. ඉතින් එහාට තියෙන විපස්සනා ඥාන පහළ වීම පමණයි උගෝදනේ දකින්න මදේ. හොඳ කොටස ඕක තමයි. නමුත් එතෙන්දි කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. වීර්යය කියලා එතන අමුතර දෙයක් නැහැ. වීර්යය වැදගත්ම කොටස තියෙන පටන් ගන්නකොට. නමුත් අභාග්‍ය සම්පන්නදේ තමයි අපි හැමදාම පටන් ගන්නවා විතරයි. හොදෝදමඩි දාන එක තමයි කියන්නේ. උන්නෝක තමයි ඔය ගිහි කමේ තියෙන ස්වභාවය. ඉතින් ඒ නිසා අපි ඒ ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා අපි තීරුම් අරගන්න ඕනේ අපිට මෙච්චරම කිසෙල්ලම් කර කර ඉන්න වෙලාවක් නැහැ යම්ම වෙලාවක අපිට සීලය පිළිබඳව ආත්ම විශ්වාසයක් ඇති වුණා නම් අපිට යම්ම වෙලාවක සද්ධා විරිය දෙක නැගී හිටියා නම් විවහාම ඒ අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගැනීම පිළිබඳව මේ වීරිය මොනතරම් මේ සූක්ෂම දෙයක්ද අහුවෙච්ච වෙලාවේක වැඩේ ගන්න අපි ඥානවන්ත වෙන්න වීරිය පිළිබඳව දැනගන්න ඕනේ මේ වීරියචෛසිකේ දැනගන්නකොට ගැන කතා කරනකොට තේරෙනවා අපි හැමදාමත් භාවනාවේ ආරම්භක වැඩ පිළිවෙල කරනවා ඒක යාන්ත පෙළ ගැහිගෙන එනකොට මොකක් හෝ කාරණාවක් නිසා අපිට නතර කරන්න සිද්ධ වෙනවා ඒක නිසා අර ගිනි ගාන දණ්ඩේ උපමාව තමයි මේකට අටුවාව පෙන්ලා දීලා තියෙන්නේ ඉස්සර තිබිලා නැහැ ගිනි පෙට්ටි ඒ දවස්වල තිබිලා තියෙන ලී දණු දෙකක් එකට ගහලා ගිනි උපදවන එක. ඉතින් මේ ලී දණු දෙක ගහගෙන ගහගෙන යනකොට කින්න පොදාන්න කිට්ටු වෙනකොට මේ මනුස්සයාගේ අත් දෙක රුදාලනවා. ඉතින් මේ මනුස්ස දැන් ගින්න උපදවන්න පුළුවන් තව ටිකකින් කියලා රුදාවට අත් දෙක අතෑරියොත් අතෑර වෙලාවෙලා ලී දණු දෙක ආයෙ ශීතල වෙනවා. ඊට පස්සේ ආයෙ මුලක ඉඳලා පටන් ගන්නවා. ආන්නේකට අපි දැන් සිංහලේ මේ කාලේ ඇසිට කියන්නේ හෝදෝද මඩේ දාන එක. මේ හෝදෝද මඩේ දැමීම පිළිබඳව තමයි විශාල බයක් ඇති වෙන්නේ අපිට. යම් වෙලාවක මේ භාවනාවේ ගැම්මක් අල්ලුවා නම් ඉදිරියට ගියා නම් අනේ මේ වෙලාවේ මට සම්පූර්ණ මෙවර කරගන්න ඕනේ කියලා අර පරිපූර්ණ විදියේදී කරන්නේ වැඩේ කෙලවර කරන අවසාන ජයකනුව දක්වාම ඇදගෙන යන්නේක. ඔය නිසන්වනේ අපිට ගොඩනැගිලි හදන්න ගියාම අල්ලිම කරදරයක් තියෙන්නේ එන්න කන්දක් නගින්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ජීවෙන්ති කොටයක් උඩට ගන්න ගියාම හරි පුදුමයි. ඒක මොකද උසල දෙන්න කරට දුන්නාට පස්සේ මගදී බිම දැම්මොත් උසල දෙන්න ආය කවුවක් නැහැ. දෙන්නේ කියන්නේ. ඒ නිසා ගත්ත මිනිස්සේ උඩටම ගිහිල්ලා අතෑරියොත් ඉතින් ඒ මිනිසයා දෙන්නේගේ තුන් දෙනෙක්ගේ වැඩ කරනවා. ඒ මොකද ඒ ගත්ත වැඩේ අවසාන කරටන් දක්වා යන්න නැතුව මැද දැම්මොත් ඒ ගෙනියනවා වගේ ලේසිනේ ආයෙත් වැඩේ පටන් ගන්නවා කියන එක. දැන් මෙහෙත්වයේ තියෙන හීටින් සිස්ටම් එකේදී වතුර ටැප් එකේ වතුර උණු වතුර එන්න පටන් ගත්ත වෙලාවේදී දිගටම වැඩ කරගෙන යන එකයි තියෙන්නේ. නිමුණොත් එහෙම ආය මුලක ඉඳලා වතුර රත් වෙනකන් ආයෙ ඉන්න ඕනේ. ඉතින් අතරතුර වැය වෙන විදුලි ප්‍රමාණය පුංචි නැහැ. අනිත් වගේ තමයි මේක නැවත නැවත නැවත නැවත සීතල වෙන්නේ නැතුව දෙන්න කරගෙන යන්න පුළුවන් නම් <clears throat> ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මේ වීර්යචෛසිකේදී අපි මුල් මුල් කොටස් වලට විශාල ශක්ති ප්‍රමාණයක් ගත කරාට අතරමැදදී නතර වුණොත් අපිට ආයෙ මුල කෙනලා පටන් ගන්න වෙනවා මේක නැතුව කරගෙන යන වැඩේට සාසනය සඳහන් කරන්නේ සතතාභ්‍යාසය. අත නෑර දිගට කරගෙන යන එක. ඉතින් ඇත්තටම මේ වගේ අපි ස්ථාන හදාගන්නේ මේ වගේ පිළිස් එකතු කරගන්නේ කර්මස්ථානාචාරව හොයාගන්නේ බණ අහන්නේ අපි තුලින් සිදුවෙන මේ හොදෝද බිම දාන ගතිය නැතුව එක දිගට කරගෙන යන එක. නමුත් ඒක ඔයි කියන තරම් ඔක්කොටම හරියන්නේ නැහැ. හරිය නැත්තු නැතුවත් නෙවෙයි. ඒක නිසා අපේ සත්පුරුෂ ගතිය කියලා කියන්නේ යෝගී වුණා නම් දිගටම යෝගී ගතිය ගෙනියන එක. නමුත් කෙලෙස් වල ගතිය තමයි අපි වරින් වර භෝගී ගතියටපත් කරන්නේ. මේන මේ දෙකේ තමයි ඔය ශක්තිය ගොඩාක් හානි වෙන්නේ. ඉතින් අර අවසාන අපි කියන සාමාන්‍ය ශාසනික ක්‍රමයට හැටි කියනකොට මේ අන්තිම භවිකයා නිවන් දකින්න අදහසින් පින් පැමිණ පින් සහිතව පැමිණිච්ච කියලා නම් අනිත් ඔක්කොම මේ විදිහට ඔසවසව බිම තියද්දී ගත්ත බර අවසාන දක්වාම ගිහිලා අර පරිපූර්ණ විදිය කියන අවසාන ජය කනුව දකින්නකොට විශාල ගැම්මකින් අවසාන කොටස කරන්න පුළුවන් වගේ ඒ පුද්ගලයාට විශාල ගැම්මක් වෙනවා. ඒකට කියනවා වීරිය අවසාන ජයග්‍රාහී නැත්තම් ආන්තික කොටස කියලා. නමුත් භාවනාවේදී වැදගත් වෙන්නේ ඒක නෙවෙයි. භාවනාවේදී වැදගත් වෙන්නේ මේ සම්මතය ඇති කිරීම සඳහා ගත්ත පග්ගහිත විදිය ගත්ත දේ අතනෑර බිමට බිම නොදමා ගෙනියන ගතිය. ඒක දිගට තියෙනවනම් අපිට අර සීලයෙන් ඇති කරගත්ත ගැම්ම අවසානයේ දක්වම ගෙනියන්න පුළුවන්. එතකොට නම් ධර්මයේ තියෙන සුවක්කාත, සාන්තුෂ්ඨික, අකාලික, ඒහි පසික ගුණ හොඳට තේරෙන පටන් ගන්නවා. නැත්නම් ඒ ධර්ම ගුණ පිළිබඳව විශාල ශ්‍රද්ධාවක් එන්න පටන් ගන්නවා. මේ ශ්‍රද්ධාවෙන්ම තමයි ඔය වීරිය නැවත නැවත නැවත නැවත අලුත් කරලා දෙන්නේ. එතකොට ඒක ධර්ම චක්‍රයක් කරකැවෙනවා. ඒ වීරිය සතියටත්, සතිය සමාධියටත්, ඒ සමාධිය ප්‍රඥාවටත්. මෙන්න මේ විදිහට තමයි බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ. ඒක නිසා තේරුම් අරගන්න ඕනේ අපි දැනට ඉන්නේ උගාක් ආයෝජනය කළ යුතු විශාල වීර්යයක් ආයෝජනය කරලා අපිට තියෙන මේ ගත්ත බර ගෙවල් දොරවල් ප්‍රශ්න තියෙන වගකීම් තියෙන ඒ තියෙද්දි සත්පුරුෂ ධර්මයක් වශයෙන් සලකලා මේ කොඩිය මේ ධජය දිගටම ගෙනියන එක තමයි ඒකට අවශ්‍ය කරන්නේ වීර්යයයි ඒ සඳහා වීර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නතර කරන්න මම බලාපොරොත්තු වෙනවා මේ මම මේ මතක් කරපු කාරණා පිළිබඳව විරුද්ධකම් විරසක්කම් හෝ කීටියමක් තියෙනවා මම කැමතියි ඒකට පොඩි සුළු වෙලාවක් දීලා මේ එමෙ නැත්තම් අපි දිව්‍යන් පින්දීම ආදී සම්ප්‍රදාන කුල කටයුත්තෙන් ධර්ම දේශනාව સમાප්ත කරා. හොඳයි ඒක නිසා අපි කොහොම හොඳ තේරලා තියෙනවා නැත්නම් මොනවාක්වත් තේරලා නැහැ දෙකෙන් එකක් කළා කියන්නේ. ඒ නිසා අපි මේ ඒතරු සම්ප්‍රදාන කුල දෙවියන් පින්දීමේ සභාව වැඩ නතර කරන හොඳයි කියලා මට හිතෙනවා. ඒ නිසා ඔක්කොම එකතු වෙලා මේ පස්නා ධර්ම දේශනාවක් අපි කාලය ගත කරේ. ඉතින් මේ කරන ධර්ම දේශනා අහලා අපි අපි සන්තෝෂ වෙනා වගේම මේ ස්ථාන හදපු අපි හදපු සෑම සිළු දිනාටමත් මේ පින් අත්වේවා. පේන පේන සිළු දිනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා කියන මෛත්‍රීත ඇති කරගෙන එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා අපි සතිವಾರයේ මෙතනින් સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා.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 හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් Thank you.